සන්සුන් සිතක සුවය සැනසෙල්ල සිසිලස ආ සැහැල්ලුව සහිත සුබ සන්ධ්‍යාවක් ආදරණීය කල්යාණ මිත්‍ර සෑම දිනාටම ආධ්‍යාත්මික මඟ පෙන්වීමක් අප සෑම දිනාටම කවදත් අවශ්‍යයි ඒ පිවිතුරු අරමුණින් නිලඹ දේශනා ප්‍රකාශන මණ්ඩලයේ ගෞරවනීය මහත්ම මහත්මීන් කල්යාණත්‍රයන් සංවිධානය කරන මාර්ගගත වැඩසටහන් මාලාවක තවත් වැඩසටහනකින් යුයි අප මේ මුණ ගැහෙන්නේ විදසුනට නිදසුණක් විදර්ශනා භාවනාව පිළිබඳ අපට තිබෙන විවිධ ගැටලු ඒවටත් විසඳුම් හොයමින් ඒ ගැටලු තිබුණත් නැතත් හිතවතුනි මතු පිටට රැවටි මෙතෙක්කා සසර ගමනට ඇරෝම් ලක්ෂයක් උදා කරගන්න නැතිනම් මේ ගමනට නැවතුම් තිතක් තබන්න මතු පිට තිබෙන සුන්දරත්වය මතු පිට තිබෙන අලංකාර බව මිහිර රසය විනිවිද අභ්‍යන්තරයේ තිබෙන <clears throat> ලෝධිය දකින්න කරන උත්සාහයකටයි විපස්සනා විදර්ශනා කියන්නේ. රැවටෙන්නේ මතු පිටට. කවදාවත් අභ්‍යන්තරයට රැවටෙන්නේ නැහැ. <clears throat> රැවටෙන්නෙම පිටපොත්තට. ඉන් පිටපොත්ත මතු පිට කොහොමත් ලස්සනයි අලංකාරයි සමහරට රසවත් මිහිරි <clears throat> ඒ ඇත්ත කියන්නේ මතු පිට අවලස්සන නෑ. මතු පිට පිටක් නෑ. එහෙම මතු පිටක් තමයි සංසාරේට තියෙන්නේ. සංසාරේ පිටපොත් නැතිනම් මේ පැවැත්මේ මතු පිට හොඳයි. මතු පිට හොඳ නිසා තමයි සංසාරේට අප ඇලෙන්නේ බැඳෙන්නේ බදාගන්නේ එහත් සමග සුන්දර ගමනක් යන්න සැලසුම් කරන්නේ මේ මතු පිට ඒ මිහිරි සුමිහිරි රස ඇති අලංකාර අත්දැකීම බොහොම ඉක්මනට ගෙවිලා යනවා. ඊටාම තුනී සිවියක් තමයි සංසාරේට තියෙන්නේ. සාංශාරික සිවිය එන් මතු පිට පිට පොත්ත මේ ලෝණ සිවියක් වගේ. එපමණටම සියුම්. හැබැයි රසවත්. ලස්සනයි, සුන්දරයි, මිහිරි. ඒ ඒ එසේ වුවත් ඒ සුන්දරත්වය දිගටම විඳින්න බෑ දිගටම කන්න බෑ හේතුව මේ බොහොම ඉක්මනට ඒ සිවිය ඉවර වෙනවා ඊටාම ඉක්මනට එහෙම ඉවර වුණාම ඉන්පස්සේ අපට ලැබෙන්නේ අත්දකින්ට වෙන්නේ තුන් හිතකින්වත් හිතුවේ නැති රළු අත්දැකීම්, ගොරෝසු අත්දැකීම් එතනුත් එහාට ගිය කටුක අත්දැකීම්. දැන් මෙය මේ දැන් දූරියන් ගෙඩියක්ක අනිත් පැත්ත. දැන් දූරියන් ගෙඩිය එළිය ඇනෙනවා හරි භයානකයි මැරෙන්න උනත් පුළුවන්. නම් ඉතින් ඒ ටික පරිස්සමින් තෝරලා බේරලා පැත්තකට කළොත් අභ්‍යන්තරය ඒ ඒට කැමති කෙනෙකුට හරිම රසවත්. නමුත් සංසාරේ ඔය දූරයන් ගෙඩියක් වගේ නෙවෙයි. එය කන පිට. ඇතුළ තමයි මේ අතු තියෙන්නේ. ඉතින් අපි අර පිට තියෙන රහට බදාගත්තාම හරියට ඉත්තෑවෙක් බදාගත්තා වගේ ඇමිනෙනවා ඇමිනෙනවා ඇනෙනවා ඇනෙනවා එකක් ගලවනකොට තව එකක් ඒක ගලවනකොට තවත් එකක් ඉතින් මේවා පැසෝනවා මේ සාංශාරික තුවාලත් එක්ක තමා පැවැත්ම යන්නේ මේ සාංශාරික තුවාල මොනතරම් අපේ ආධ්‍යාත්මය තුවාල වෙලා තියෙනවද ආසාධනීය වෙලා තියෙනවද මොනතරම් අපේ හිත කීරි ගැහිලා ගිහිල්ලා තියෙනවද පෑරිලා තියෙනවද ඒ ගැන ලොකු වார்த்தාවක් හදන්න පුළුවන් දැන් කෙසේ හෝ හිතවතුනි මේ මතු පිට තියෙන ලස්සන හෝ මතු පිට තිබෙන සුන්දරත්වය තමා සාමාන්‍ය මනසට පේන්නේ. ඒක තව විදිහක දහමේ නමක් දෙනවා අස්සාද ආස්වාදය කියන්නේ. ආස්වාද කියන්නේ ඒ මතු පිට සමග ලබන වින්දනයට. ඕනෑම සංසාරික දේක మతు පිටත් සමග ලබන සුවදායක වින්දනයේට තමයි අස්සාද ආස්වාද කියන්නේ. ඉතින් හැම දෙයක් සමගම පුද්ගලයන් එක්ක ධනයේ සමග තනතුරුත් සමග මේ මහ පොළොවත් එක්ක ගෙවල් දොරවල් සමග වාහනත් එක්ක රට, ජාති, ආගම කියන දේවල් එක්ක මේ හැම දෙයක් එක්කම මතු පිටින් ඒ මතු පිට තිබෙන හැම දෙයකම තිබෙන ආස්වාදනීය පැත්ත. මේ මතු පිට ආස්වාදයක් නැත්නම් මේ සසරට කවුරුවත් ඇලෙන්නේ බැඳෙන්නේ හෝ සසරේ රැඳෙන්නේ නැහැ. මතු පිට ආස්වාදයක් තියෙනවා. දේ ප්‍රතික්ෂේප කරන්න බෑ. පිටපොත්තේ ආස්වාදයක් තිබෙනවා. එකම දේ මේ පිටපොත්ත කොච්චර ඝනකමද කියන කාරණේ අර හිතට හොයන්න ඕනේ කමක් එන්නේ නැහැ. හිතන්නේ මේ තමයි ඇත්ත. මේක ඇතුළටම ඇතුළටම ඇතුළටම ගැඹුරටම හෙටටත් අනිද්දාටත් සදාහටම තියෙනවා කියලා. ඕනෑම දෙයක. නමුත් අපි දන්නා පොත්තක ඒ පොත්ත ඊටාම ඝනකම මිලිමීටර් ගානක් සමහර ඊටත් සියුම්. ඉන්පස්සේ තියෙන හරය යථාර්ථය යථාර්ථය මේ පොත්ත තරම් හොඳත් නෑ මිහිරිත් නෑ ආස්වාදජනකත් නෑ ඒක කලින් අනුමාන කරන්නත් බෑ මේ විඳලා ඉවර වුණාම මේ පිටපොත්තේ ආස්වාදයේ විඳ ඉවර වුණාම ඉවර වෙන බව දන්නෙත් නෑ විඳ හැබැයි ඉවර වුණත් ඉන් පස්සේ විඳින්න වෙන්නේ මොනවද කියන කාරණය දන්නේ නැහැ. මේ ওই කාරණය භෞතික වශයෙන් දහමේ කියු තැනක් තමයි අග්ගඤ්‍ය සූත්‍රයේ මේ මුලින් මේ මහ පොළව නිකම්ම උලා කන්ට පුළුවන්. නිකන් නිකන් කිරි කිරි හැට්ටියක හැන්දකින් කිරි කනවා වගේ මහ පොළවේ එහෙම කන්ට පුළුවන්. ඒක තමයි කිසියම් කාලයක ආහාරය උනේ කිය. හැබැයි එහෙම උලා කෑවට පස්සේ ඒ උඩ පොත්ත සිවිය ඉවර වුණා. ඒ යොදේ වගේ තිබුණු ඒ සාරේ ඉවර වුණා. ඒ ඉතින් පස්සේ පොලේ වවන්ට වුණා. ඉබේට වැවුණා ස්වයංජාත. ඉන් පස්සේ වවල්ලා කන්ට වුණා. දැන් පෝර දාලා කන්ට වෙන තත්යකට ඇවිල්ලා ඒ පමණට මේ අභ්‍යන්තරයට යනකොට නිස්සරුයි. මතු පිට තමයි සාරේ තියෙන්නේ. ඕනෑම පොලවක පොර තියෙන මතු පිට. ඉතින් ඒ ටික බොහොම ඉක්මනට ඉවර වුණාම අභ්‍යන්තරය හරීම නිස්සරුයි. කිසි හරයක් නැහැ. දැන් ඒ තමයි මේ භෞතික වශයෙන් ස්වභාවය. ඒතර ආධ්‍යාත්මික ස්වභාවයත් එහෙම තමයි. ආධ්‍යාත්මික කියන්නේ අභ්‍යන්තර ඕනෑම අත්දැකීමක අභ්‍යන්තරයේ වගේ. මුලින් හරි රසවත්. හරිම රසවත්. අමුතුවෙන් මොනවත් එකතු කරන්න ඕනේ හරි රසවත්. නමුත් ඒ රසය ඉවර වන විට ඉන්පස්සේ අපිට සිදු වෙනවා අතින් රස එකතු කරන්න. හැම අත්දැකීමකටම හැම දෙයකටම કૃතිම රසකාරක එකතු කරන්න අපිට සිදු වෙනවා. රැකියාවට, විවාහ ජීවිතයට, ආගමික ජීවිතේට, පෞද්ගලික ජීවිතේට, ගෙදරට, පාරට මේ හැම දෙයකටම. ඉතින් එහි ඉවරෙකුත් නැහැ. ඒ કૃතිම රසකාරක ටිකක් එකතු කරාම අද රසවත් හෙට වෙනකොට ඒ ටික නෑ. ඉතින් හෙට තව ඊට වැඩියෙන් එකතු කරන්න ඕනේ වෙනස් රසකාරක එකතු කරන්න ඕනේ. දැන් මේ මහ පොළොවට වෙච්ච දෙයම තමයි. දැන් කොපමණ පෝර දැම්මත් මහ පොළොව එන්න එන්න નિසරු වෙනවා මිසක් සරු වීමක් නැහැ. දැන් මේ මේ ස්වභාවය අප කලින් නොදැක්ක නිසා වෙන්නේ මේ ඇතුලේ ඊටාම රසවත් සාරවත් දෙයක් ඇති කියා ඇතුළට ඇතුළට ඇතුළට ගැඹුරට ගැඹුරට ගැඹුරට හාරගෙන හාරගෙන හාරගෙන යනවා. එහෙම ගියාම සමහරට ආපහු එන්න බැරි තරමට අපි මේ සංසාරේ අභ්‍යන්තරගත වෙනවා. දැන් මේ කාරණේටත් ධහමේ දීලා තියෙන උපමාව තමයි අර ඇත් තුනක් ගඟක පාවෙන ඇත් තුනක් කන්න කපුටෙක් ගියාම ඉතින් ඇතා හරි විශාලයි. කපුටෙකුට ජීවිත කාලෙම කාලවත් ඉවර කරන්න බෑ. ඉතින් ආහාර ගබඩාවක්. ඒ කපුටට එහෙම ආහාර ගබඩාවක් ඊට කලින් කවදාවත් ලැබිලා නැතුව ඇති. දෙහිම හිත හිත හරි සතුටින් මේ ගඟේ පාවෙන ඇත්කුණ මලකුණ මතු පිටින් කන්න පටන් ගන්නවා. එහෙම කාගෙන කාගෙන කාගෙන ඉතින් කපුටක් යනවා ඇතාගේ ඇතුළට මස් වලට ඉන්ද්‍රිය වලට ඒව හපනවා. හොටෙන් කඩ කඩ කනවා. හැබැයි ඇත්කුණ පා වෙනවා. මේක එක තැනක තියෙන්නේ නැහැ නේ ගඟේ පා වෙනවා. ඉතින් පා වෙලා පා වෙලා පා වෙලා ගිහිල්ලා දවසක මහමූදට ගියාම මහමූදෙනුත් ගහගෙන යනවා. හැබැයි කපුට දන්නේ කපුට ඉන්නේ ඇතාගේ අභ්‍යන්තරයෙන් මලකුණේ. එහෙම ගිහිල්ලා ගොඩ බිමක් නැති තරම් මහමූද මැද්දට ගියාට පස්සේ තමයි කපුටට තේරෙන්නේ. ඉතින් එතකොට ආයි ගොඩ බිමක් නැහැ, දූපතක් නැහැ. ඒ තමයි කපුටගේ මරණය. දැන් කොච්චර ලස්සන උපමාවක් මොනතරම් හරවත් සාධනීය උපමාවක්ද දැන් මේ ඒ කපුට තමයි පුහුදුන් හිත මේ කපුටා උපමා කරන්නේ ඔය නීවරණ වලින් වැහුණු ආස්වාදයට රැවටුණු ඒ මතු පිට ආස්වාදයට වසඟ වුණු පුහුදුන් හිත. මේ පුහුදුන් හිත මේ ආකාරයට මේ ඕනෑම රසවත් අත්දැකීමක් සමග ගොඩේන්න බැරි තරමට සංසාර සාගරේ ඈතට ඈතට යනවා නැවත කොපමණ පියඹුවත් ඒ කපුටෙකුට තමන්ගේ ජීවිත කාලේ ගොඩබිමකට පියාඹන්න බැරි තරමට මූදමැද මැරෙන්න වෙනවා ඉතින් ඒ නිසා තමයි ඔය දහමේ කියන්නේ මේ තමන්ට තමන් දූපතක් වෙන්න කියලා අත්ත දීපා බහෝ තමන්ට තමන් දූපතක් වෙන්න. කියන්නේ දූපතක් නැති තරම් දූපතකට එන්න බැරි තරම් ඈතට මේ ආස්වාදයක් එක්ක යන්න එපා. ඒ අවවාදේ තමයි ධහම දෙන්නේ. තමන්ගේ වාරුවෙන් පිහිනලා එන්න පුළුවන් තරම් ළඟ මුහුදේ හිටියට කමක් නැහැ හැබැයි එහෙම පමණ ඈතට යන්න එපා දූපතක් නැති තරම් ඈතකට හැබැයි වෙන්නේ මේ වසඟ වීම නිසා ඒ හැම අත්දැකීමක් සමගම කාලේ යනවා අපිට දැනෙන්නේ කාලේ දැනෙන්නේ එන් දවස් ගෙවි යනවා සති ගෙවි යනවා ජීවිතේ ගෙවි යනවා බලන විට තේරෙන්නේ මහ සාගරයක සංසාර සාගරයේ මැද කොයි පැත්ත බැලුවත් දූපතක් ගොඩ බිමක් නැහැ එකම කුණාටු සාගරයක් දැන් මේ උපමා මේ උදාහරණ අප කවුරුත් අහලා තියෙනවා කියවලක් තියෙනවා ඉතින් කොපමණ අසා තිබුණත් කොපමණ කියවා තිබුණත් මොනතරම් සාකච්ඡා කර හිතා තිබුණත් ගැටලුව තිබෙන්නේ භාවිතේ. මෙන්න මේ භාවිතයට තමයි විපස්සනා කියන්නේ. මතු පිට විනිවිද අභ්‍යන්තරයේ තිබෙන මාරාන්තික බව, හලාහල බව, රුදුරු බව, අභ්‍යන්තරයේ කුණු වෙන බව අභ්‍යන්තරයට ගියොත් ඕනෑම අත්දැකීමක් එක්ක අර මතු පිට තිබෙන ආස්වාදයට රැවටි ගොඩේන්ට අමාරු බව මෙන්න මේ කාරණා දැකීම තමයි විපස්සනාව. මතු පිට දැකීම නොවේ. මතු පිට 아무තෙන් දකින්න දෙයක් නැහැ. දැන් මේ දැන් මේක ওই කියපු ටිකත් අප දන්නවනේ. දැන් මම දන්න දෙයක්. ඉතින් 아무තුවෙන් කියන්න දෙයක්වත් නැහැ. කොහොමවත් දන්න දේවල් තමයි. ඉතින් මම මොන මෙහි මහන්සි වෙන්න ඕනත් නැහැ කියන්න හැමදේම කියන්න දෙයක්වත් නැහැ. ඊට වැඩිය හොඳට හරවත් කෙටියෙන් මේ ටික ඔක්කොම අහලා ඇති එක වාරයක් නෙමේ 10 12 වතාවක් බොහොම වික්ත ධර්මදේශනා ඇතුලේ දැන් මේ කාරණේ මෙතෙන්ට ගෙන ඇවි හිතවතුනි මේ මතු පිට තිබෙන ආස්වාදනීය බව ඒ මතු පිටවත් හැමදේම තියෙන්නේ නැහැ. අභ්‍යන්තරේ කොහොමත් නැහැ. දැන් මේ කාලේ වෙනකොට මේ අර ඇතුලේ තිබිච්ච අපාය එළියට ගෙනල්ලා තියෙනවා. එහෙම කාලයක් නේ. දැන් මෙතෙක් කාලයක් අපායේ තිබ්බේ පොළොව යට. අභ්‍යන්තරේනේ අපි හිතන්නේ අපායේ තිබුණා කියා. මේ ගිනි ලෝදිය තිබුණේ කන්ද යට. උඩ තමා සැනකෙළිය තිබුණේ. හැබැයි දැන් මේ කාලේ මේ අපාය ඇවිත් තියෙනවා මතු පිටට. දැන් අර සුන්දර රසවත් ඒ සිවියක් නැහැ. ඒක මොන හේතුව නිසා හරි ඒ සිවියත් නැහැ පොත්තත් නැහැ මතු පිටත් හොඳ නැහැ දැන් මතු පිටම අපායක් මතු පිටම ගිනි කන්ද දැන් ලෝදිය උඩම තියෙන ඉතින් මෙහෙම කාලේ බොහොම කලාතුරකින් එන්නේ එයයි කියන්න අවශ්‍ය එක කාරණයක් මේ බඳු මේ සංසාරේ මේ හරියට ඔය කමිසකට අත දාලා කන පිට හරවන්නේ. නැත්තම් කන පිට හැරුණු දෙයක් කොට්ටවරයක් හරි හරි පැත්තට හරවන්නේ අතුලට අත දාලා මෙහාට ඇදලා. අන්න එහෙම මේ සංසාරේ මේ හරි පිට හරෝලා හොඳ පැත්ත හරෝලා අපිට පෙන්වන්නේ බොහොම කලාතුරකින්. හොඳ පැත්ත කියන්නේ ඒකේ අභ්‍යන්තරය. මේ එහෙම කාලයක්. දැන් මතු පිට හරි ලස්සනට ලස්සනට පොලිෂ් කරලා බොහොම අයිසින් කරලා තියෙනවා. ඒ පැත්ත තමයි පෙන්වන්නේ. හැබැයි ඇට තමයි කටුයි උළුයි ඔක්කොම තියෙන්නේ බිස්ස හලාහල. හැබැයි මේ මොන හේතුවකට හෝ මෙකල මේ තත්කාලේ ඒ කියන්නේ දැන් කවුරු හරි මේ සංසාරي කියන කොට්ටවුරේ අස්සට අත දාලා මේක මේ අනිත් පැත්ත හරවලා තියෙනවා. ඒ අත්දැකීම තමයි අප කවුරුත් අඩුහැඩි වශයෙන් දැන් මාස ගාණක් විඳින්නේ. සමහරට අවුරුදු ගාණක් විඳින්නේ. අ හොයනවා මොකද්ද වැරද්ද? ඇයි මෙහෙම වුනේ? මේ කර්මයේද? බොහෝ දෙනෙක් හිත හදා ගන්නවා අපි ඔක්කොම එකට ලොකු කර්මයක් කර ඇති. මෙහෙම කාලෙක ජීවත් වෙන්න, මෙහෙම රටක උපදින්න හැබැයි එහෙම හිතපු හිත්ම තමා මේ හරි වාසනාවක් මේ වගේ රටක ඉපදෙන්න ලැබීම නිවන් දක්නා ඥාති දක්වාම මේ <clears throat> මේ හෙළදරනේ යලි උපදින්නට හේතු වූ වාසනාව වේවා කියා කිව්වේ. එතකොට දැන් හැබැයි එහෙම හිතෙන්නේ නැහැ. එහෙම හිතෙනවා නම් ඒ මොකක් හරි එතන වරදක් තියෙනවා. එහෙමත් හිතෙනවා නම් මේ මේක කර්මයේ කරපු දෙයක්. ඒකට කාටවත් උත්තරයක් දෙන්න බෑ. කිසි කෙනෙකුට මං හිතන්නේ උත්තරයක් දෙන්න පුළුවන් කියලා මේ අත්දැකීම මේ රටේ ඉන්න කෝටි දෙකක් විතර හැම දිනාම එකට කරපු කර්මයක විපාක එකට විඳිනවා කියන්නේ. එහෙම කර්මයේ පිළිබඳ අනුමාන කිරීම හෝ අනාවැකි කීම සාමාන්‍ය කෙනෙක් පිටකන අපවාකී කෙනෙක් නොකළ යුතු දෙයක් විදිහට තමයි ධහම කියන්නේ. මොකද ඒක අනුමානයක්, එහෙම දැක්මක් නැහැ. එහෙම අතීතයේ මේ කෝටි දෙකකම අතීතේ බලලා ඒ කරපු කර්මය මොකද්ද? ඒකේ විපාක වින්දද නැත්නම් මේ විඳින්නේ විපාකයේද කියලා එහෙම කියන්න බෑ. එහෙම කියන්න නම් මේ ඉන්න කෝටි දෙකේම අතීතය බලන්න ඕනේ. එනි ඕන කෙනෙකුට ඕන දෙයක් අනුමාන කරන්න පුළුවන්. අනුමාන කිරීමේ අයිතිය තියෙනවා. නමුත් ඒ අනුමානය පමණයි. ඒ අනුමානය ඔය විවේකී වෙලාවක නිකන් විනෝදෙට කරන දෙයකට සීමා කර හිතවතුනි මෙතන දෙන පණිවිඩය කුමක්ද කියා තමා වඩාත් අවධානයෙන් දැනගන්නට ඕනේ මේ ඇහුම්කන් දෙන්න ඕනේ පණිවිඩයට. කුමක්ද පණිවිඩය? මේ සංසාරේ කතා කරනවා. සංසාරේ කතා කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඔය කතා කරනවා එක එක්කෙනාට වෙන වෙනම ව්‍යසනයකදී පෞද්ගලික වියෝවකදී අලාභයකදී එක එක්කෙනාට වෙන වෙනම සසර කතා කරනවා. හැබැයි මුළු රටකටම එක ජාතියකට කෝටි දෙකකට විතර එකපාර සංසාරේ කතා කරන්නේ නැහැ. ඒ බොහොම කලාතුරකින් බොහොම කලාතුරකින් සිදුවන දෙයක්. දැන් මේ සංසාරේ ඍජුවම මේ ඍජු ඇමතුමක් ගන්න අවස්ථාවක්. ඒ ඍජු ඇමතුම පොදුවේ හැම දිනාටම ගන්නවා. අරගෙන කියනවා මෙන්න මගේ හැටි. මගේ කියන්නේ මේ අපේ එක එක්කෙනාගේ හැටි නෙමෙයි මෙන්න සසරේ හැටි. සංසාරේ මේ කතා කරන්නේ. කතා කර සංසාරේ කියනවා මෙන්න මගේ හැටි. මගේ හැබෑ ස්වභාවය මෙන්න. මං පිටට පෙන්න්නේ වෙන ස්වභාවයක්. මෙතෙක්කල් මං පිටට පෙන්න්නේ වෙන ස්වභාවයක්. හැබැයි දැන් මම මගේ හැබෑව පෙන්නනවා. හැබෑව පෙන්වන්න පටන්ගෙන තියෙන්නේ. මේ පරිපූර්ණ හැබෑව නෙවෙයි මේ පරිපූර්ණ සංසාරයේ ඇත්තම ඇත්ත මුළු මේ 100ට 100ක්ම පෙන්වුවොත් අප කාටවත් මේ ඊළඟ මොහොතේ සිහිය තියෙයිද නැද්ද කියන්න බෑ කලන්තේ හැදේ හැමදෙනා ඒ තමයි සාමාන්‍ය හිතකට මේ සංසාර සත්‍යයෙන් 100ට එකක්වත් ගන්න අමාරුයි කම්පණයටපත් වෙනවා ඊට මෙහා මේ කොච්චර පුංචි දේවල් වලට හිත කම්පණයටපත් වෙනවද හැබැයි මේ සංසාරේ යථාර්ථය ඒ එලිපිට අමු අමුෙම එයින් 100ට එකක් හරි කෙනෙක් දැක්කොත් කලන්තේ හැදෙයි අනිවාර්යයෙන්ම පුහුදුන් කෙනෙක් ක්ලාන්තයටපත් වෙනවා කම්පණයටපත් වෙනවා උමතු වෙනවා ගොළු වෙයි කර කියා ගන්න දෙයක් නැති වෙයි. ඉතින් ඒ නිසා තමයි ඔය ධහමේ කියන්නේ මේ ඇත්ත එකපාර කියන්නත් එපා කියලා. පුහුදුන් කෙනෙකුට එකපාර මේ ඇත්ත කියන්න එපා මොකද කලන්තේ හැදෙයි. ඒ කියන්නේ පුද්ගලයෙකුට කියනවා කියන්න එපා. දේශකයන්ට කියනවා එහෙම කියන්න එපා. හැබැයි දැන් දේශකයෝ පැත්තක තියලා දේශකයෝ මොන තරම් වර්ණනා කරත් සුන්දර සුන්දරත්වය ගැන කතා කළත් මොන තරම් දිව්‍ය ලෝක වර්ණනා කළත් මේ රට වර්ණනා කරත් මනුෂ්‍ය ලෝකේ වර්ණනා කරත් ඒ සියලු වර්ණනා පුහු වචන බවට පත් කරමින් සංසාරේ කෙලින්ම කතා කරන්න පටන් ගන්නවා. මේ සංසාරේ hina වෙනවා මේ කරන වර්ණනාවලට. ඒ වර්ණනා කරන්නේ කවුරු හරි සංසාරේනේ. මොනවා වර්ණනා කරත් හිතවතුනේ ඒ වර්ණනාවට ලක් වෙන්නේ සංසාරේ යමක්. වෙන දෙයක් නෑ වර්ණනා කරන්න. සංසාරේ තියෙන දෙයක්, ඉන්න කෙනෙක්, ඔව තමයි වර්ණනා කරන්නේ. මොනවා වර්ණනා කරන්නේ? දියැලක්ද, කන්දක්ද, ගීතයක්ද, නැටුමක්ද, කෑමක්ද මොනවා වර්ණනා කරත් ඒ හැම එකක්ම සංසාරේ තියෙන දේවල්. ඉතින් මේ දැන් මතු පිට වර්ණනා කරනවා. අර පිටපොත්ත වර්ණනා කරනවා ගීත වලින්, නැටුම් වලින්, කවි වලින්, කතන්දර වලින් දේශනාවලින් උපමාවලින් වර්ණනා කරන්නෙම පිටපොත්. මේකේ අභ්‍යන්තරයේ වර්ණනා කරන්න දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ අභ්‍යන්තරයේ වර්ණනා කරන්න සංසාරේ. ඒ බව නොදන්නා හිත තමා මේ පිටපොත්ත වර්ණනා කරන්නේ. ඉතින් ඒ කවුරු මොන විදියට වර්ණනා කළත් ඒ සියලුම වර්ණනාවලට සංසාරේ hina වෙනවා. ඔයා මං ගැන දන්නේ නැතුවයි මාව වර්ණනා කරන්නේ. සංසාරේ එහෙම හිතනවා. මේ සංසාරේ ගැන දන්නේ නැතුවයි ඔය වර්ණනා කරන හැමදේනාම මොනවා හරි වර්ණනා කරන්නේ. දන්නේ නැතුව, මගේ හැටි දන්නේ නැතුව. මා කොපමණ දරුණුද, නපුරුද මොනතරම් කුරිරුද හිතක් පපුවක් නැති දෙයක්ද කිසිම කෙලෙහි ගුණ සැලකීමක් දන් නැති දෙයක්ද ඒ කිසිවක් ගැන හොයන්නේ බලන්නේ නැතුව ඔහේ කටට වචන එනවට සංසාරේ වර්ණනා කරනවා ඒ දිහා බල්ලා සංසාරේ මොන විදියට hina වෙනවද කියලා අපිට හිතා ගන්න බෑ. හැබැයි ඒ hinaවත් එක්ක අපිට එකතු වෙලා hina වෙන්න බෑ. මොකද hina වෙන්නේ අපට. කවදත් එහෙම සසර hina වුණා. නමුත් දැන් සංසාරේ කෙලින්ම ඇවිල්ලා අපට කියනවා ඔවට රැවටෙන්න එපා. ඔය වර්ණනාවලට රැවටෙන්න එපා. මෙන්න මගේ ඇත්ත හැටි. මෙන්න මගේ සැබෑ ස්වභාවය. මේ මා පෙන්වන්නේ මගේ සැබෑ ස්වභාවය බොහෝම මේ මෘදු කරලා සියුම් කරලා තව විදිහකට කියනවා නම් එහි තියෙන සැර බාර බාල කරලා පෙන්වන්න. ඉතින් මෙහෙම සංසාරේ අපට බන කියන අවස්ථා බොහෝම දුර්ලභයි. නෑ වගේ. මොන හේතුවකට හරි දැන් අමුතුවෙන් ආධ්‍යාත්මික දේශකයන් ධර්ම දේශකයන් අවශ්‍ය නැහැ. කෙලින්ම මේ සංසාරේ අපට බණ කියනවා. දිගින් දිගටම කියනවා. විවේකයක් නොදී ඒ කියන්නේ මේ සංසාරයේ නැමැති මේ චිත්‍රපටියේ ජවනිකාවෙන් ජවනිකාවට මේක හරි ආශ්‍රයජනකවත් විනෝදජනකවත් නැහැ ශෝකාන්තයක්. ඒ ජවනිකාවේ ඊළඟ ජවනිකාව ඊට වැඩිය ශෝකාන්තයක්. ඊළඟ ජවනිකාව ඊටත් වඩා ශෝකාන්තයක්. හැබැයි මේකට ඉන්ටර්වල් එකක් නෑ දැන්. විවේක කාලයක් දෙන්නේ නැතුව දිගින් දිගටම දිගින් දිගටම දිගින් දිගටම හිතවතුනි ජවනිකාවෙන් ජවනිකාවට ජවනිකාවෙන් ජවනිකාවට අපිට සසර තමන්ගේ හැටි පෙන්වා දෙනවා. දැන් මේ බණ අහන්නේ බණ පොත් කියවන්නේ ධර්ම සාකච්ඡා කරන්නේ මෙනෙහි කරන්නේ භාවනා කරන්නේ මේ හැම දෙයක්ම කරන්නේ මේ සඳහා වෙන මොනවටවත් නොවේනේ මේ සසර ඇත්ත දැනගන්න මේ එපමණ වැඩපිළිවෙලක් කරලත් සංසාරයේ ඇත්ත අපට තේරෙන්නේ බොහොම ටිකයි දැන් මේ කිසිවක් නැතුව සංසාරෙම තමන්ගේ හැටි කියනවා. කයිවාරු ගහනවා නෙවෙයි. සංසාරේ කයිවාරු ගහන කාලය තිබුණා. හැබැයි මේ කයිවාරු ගහන කාලයක් නෙවෙයි. තමන්ගේ ඇත්ත ඒ ඇත්තෙත් සැර බාල කරලා අවංකෝ කියනවා. මෙන්න මගේ හැටි. මයිත් එක්ක ඉන්න කැමතිද? මේ අහන්නේ සංසාරේ. මෙන්න මගේ හැටි. මයිත් එක්ක හිටියොත් බඩගින්න ඉන්න වෙයි. මගෙත් එක්ක හිටියොත් බේත් නැතුව ඉන්න වෙයි. ලෙඩ හැදෙයි. ලෙඩ හැදෙන්නේ නැති වෙන්නේ හැබැයි බේත් නැති වෙයි. දැන් මේ විදිහට මයිත් එක්ක හිටියොත් විදුලිය නැති වෙයි. දැන් එහෙම දිගින් දිගටම දිගින් දිගටම දිගින් දිගටම සංසාරය අපට තමන්ගේ එක් එක් ස්වභාවයන් කියමින් කියමින් කියමින් යනවා. දැන් මේවත් අහන ගමන් ඇහෙන ගමන් ඒත් අපි හිතනවා නම් නෑ මේක හදාගන්න පුළුවන්. මේක මොකක් හරි පුංචි වරදක් නිසා වුණු දෙයක්. එක්ක අපේ කර්මයක් නිසා ඒ කර්මෙ ගෙවිලා ගියාම ආයේ මේ ප්‍රශ්නේ එන එකක් නැහැ. දැන් එහෙම තාමත් අපිට හිතෙනවා නම් හිතවතුනි ආයි කවුරු ඇවිල්ලා බණ කීවත් අපේ මොලේ පෑදෙන එකක් නන් නැහැ. අපව දැනුවත් වීමකුත් නැති වෙයි. හැමදේම කියන කාරණේ තමා අමුතුවෙන් කමටහන් හොයන්න යන්න එපා. අප හිතනවා කමටහන් තියෙන්නේ පොතේ. ওই කම්මට්ඨාන විභාවනි වගේ පොත්වල මහා සමසතලිස් කර්මස්ථාන ඒ වගේ මහා බරපතල පොත් තියෙනවනේ. මේ වගේ තමා කමටහන් තියෙන්නේ. මේ පොත්වල කමටහන් නැහැ. වචන තියෙනවා කමටහන් නැහැ. වාක්‍ය තිබේ නමුත් කමටහන් නැත. මේ වැඩ කරන කමටහන් සැබෑ කමටහන් ප්‍රායෝගික කමටහන් තියෙන්නේ ජීවිතේ ලෝකේ නමුත් ඒ කමටහන් වෙනදට අපිට හොයාගෙන යන්න වෙනවා කමටහන්. දුර්ලභයි. කමටහන් වෙනුවට තිබෙන්නේ ඇමවල්. ඒ ඇම කමටහන් වෙනුවට ඇම තියෙන්නේ. නමුත් දැන් ඒ ඇම නෙමේ කෙලින්ම බිලී කොක්ක තියෙන්නේ. කෙලින්ම කමටහන් තියෙන්නේ. ඒ නිසා මේ විදර්ශනාව මේ කාලේ හරි පහසුයි කරන්න. හරීම පහසුයි. විදර්ශනා වඩන්න. මෙපමණ පහසු කාලයක් තවත් නැතුව ඇති. ඒ වගේම පිළිගන්න ඕනේ මේ කාලේ සමතේ වඩන්න අපහසු බව. සමත භාවනාව, සමාධි භාවනාව මේ කාලේ වැඩිම පහසු නැති බව. ලේසි නෑ. අමාරුයි. හේතුව මේ තියෙන වාතාවරණය අපේ රටේ පමණක් නොවේ ලෝකයේම තිබෙන මේ පරිස් පාරිසරික తত্ত্বය හරිම කලබලකාරී. විවිධ හේතු නිසා කලබලයි. අපිට තියෙන වෙනම කලබලයක් අනිත් රටවල් බැලුවත් විවිධ කලබල. ඒතර එහෙම කලබලකාරී ශක්තියින් අවකාශයේ ගමන් කරනවා නම් බහුල වශයෙන් එහෙම කාලෙක සමතේ සමාධිය වඩන්ට ලේසි නෑ. ලේසි නෑ. බැරි බෑ කියනෝ නෙමෙයි ලේසි නෑ. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි ඔහොම කියන්නේ හැමදාම උදේට අපි භාවනා කරනවානේ රැයට භාවනා කරනවානේ. ඉතින් ඒක හරි හොඳයිනේ වෙනදා වගේම තමානේ. වෙනදා වගේම සිතිවිලි එන්නේ නෑ. හරි සංසුන් වෙනවා හිත. ඔව් ඒ ඒක හරි. නමුත් මේ සංසුන් භාවය කොපමණ සුළු වෙලාවද තියෙන්නේ? වැඩියෙන් තියෙන්නේ සංසුන් අවස්ථාද නොසන්සුන් අවස්ථාද? මේ කාලේ එහෙම මේ එහෙම නැතිනම් සම්පූර්ණයෙන් වෙන් වෙලාම වෙන් වෙලාම තමයි සමතේ වඩන්ට වෙන්නේ. මේ සියලුම අරමුණු වලින් වෙන් වෙලා ඒ රාජකාරී වලින් වෙන් වෙලා ඒ වඩන්ට පුළුවන්. එතකොට ওই කියන සමාධියේ ගැඹුරු මට්ටම් වලට ගිහිල්ලා ස්ථාවර කරගෙන කාලයක් ඉන්න පුළුවන්. දැන් සමාධිය පිළිබඳ අත්දැකීම් ලැබුවට ඒවා ස්ථාවර කරගන්න මේ කාලේ අමාරුයි. සමාධි ධ්‍යාන අධ්‍යක්ීම් ලැබීම එකක් නමුත් ඒවා ස්ථාවර කර ගැනීම තවත් දෙයක්. මේ සමාධිය ස්ථාවර වෙන්න ඉපයි. ධ්‍යානෙ ස්ථාවර වෙන්න ඕනේනේ. මේ කාලේ හරි අමාරුයි ඇත්ත පිළිගන්න ඕනේ. ඒ කවදත් අමාරුයි ලේසි නෑ. නමුත් මෙකල කවදටත් වඩා එය අපහසුයි. මොකද මේ පරිසරයේ තියෙන්නෙම නොසන්සුන්තාව පිළිබඳ පණිවිඩය. මේ හැම තැනකම යන්නේ පණිවිඩය. කලබලේ ආවේගශීලීත්වය කුපිත වීම ප්‍රකෝප වීම නොයවසිලිවන්ත බව මෙන්න මේ වගේ ශක්තියින් තමයි අවකාශයේ දිගට හරහට ගමන් කරන්නේ ඉතින් මේ අවකාශයට පිස්සු මේ දවස්වල. ඒ තමයි ඇත්ත. මේ පරිසරයට පිස්සු. ඒතර පිස්සු හැදුණු පරිසරයක තමයි අප ඉන්නේ. ඒ පැහැදිලිව තේරුම් ගන්න මේක භයානක ඇත්තක්. මේ හිනාවෙන්ට විහිළුවක් නොවේ. මේ සමහර ඇත්තවල් තියෙනවා හිනාවෙන්ට පුළුවන්. හැබැයි මේ ඇත්ත බිහිසුණු සත්‍යයක්. මේ පරිසරයේ උමතු වෙලා මේ සමස්ත පරිසරයේම අප බොන වතුර අප ගන්න හුස්ම කන කෑම මේ හැම දෙයකටම පිස්සු හැදිලා තියෙනවා. මෙයා කිපිලයි තියෙන්නේ. ප්‍රකෝපයටපත් වෙලා තියෙන්නේ. ඒ කිපිලා ප්‍රකෝපයටපත් වීමෙන් එහාට ගිහිල්ලා මේ හැම දෙයක්ම ඔවුනොවුන් සමග ගැටෙන යුද්ධ කරන තැනක තියෙනවා. ඒතර එහෙම පරිසරයට උනේ කොහොමද කියන එක තමයි අපි කලින් විදසුන්ට නිදසුනක් වැඩසටහන් වලදී කතා කළේ. එහෙම කොහොමද උනේ? මේක පරිසරයෙන් අපට ආව නෙවෙයි අපි පරිසරයට දුන්නු දෙයක්. මේ පරිසරය කියන්නේ බැංකුවක්. සමස්ත පරිසරයම බැංකුවක්. සබාධම කියන්නේ බැංකුවක්. අපි ඒ ණයට ගන්නවා අපෝ පොලියත් එක්ක දෙනවා. අපි උපේන දේවල් තැන්පත් කරනවා වෙන කොහෙවත් නෑ අපිට තැන්පත් කරන්න තැනක්. සබාදාමෙම තමයි තැන්පත් කරන්නේ. හැම දෙයක්. මේ සබාදාම ආහාර ගබඩාවක් නේ. ආහාර ගබඩාවනේ සබාදාම. දෙයින් එහාට ගිහිල්ලා අපි හිතන දේවල් හිතන දේවල් අපි කල්පනා කරන දේ අපි කියන කරන දේවලුත් මේ සබා දහමේ නැමැති බැංකුවේ තැන්පත් වෙනවා. එහෙම මේ ඒ තැන්පතු වර්ග දෙකක් තිබෙනවා. එකක් තමයි පෞද්ගලික ගිණුම් තිබෙනවා. අප හැම කෙනාටම පුද්ගලික ගිණුමක් තිබෙනවා. ප්‍රයිවට් account එකක් තිබෙනවා සබා දහමත් එක්ක. මේ කවදා ඒ ගිනුම ආරම්භ කරාද කියලා කවුරුත් දන්නේ නැහැ. ඒක කියන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කළා තියෙනවනේ. කොපමණ බැලුවත් ඒ ගිනුම පටන් ගත්තේ කවද්ද කියලා පේන්නේ නැහැ. එපමණට බල බල ඉන්න පුළුවන් මේ ගනුදෙනුව පේනවා. බලන්න බලන්න අතීතයේට සබා දහමයි නැත්තම් සංසාරෙත් එක්ක සත්‍යයා කරන ගනුදෙනුව පේනවා. ඈතින් ඈතට ඈතින් ඈතට ගනුදෙනුව පේනවා. පෙරුණට ගනුදෙනුව පෙරුණට පටන් ගත්තේ මේ ගිනුම ආරම්භ කළේ කවද්ද කියලා හොයාගන්න බෑ එපමණටම අතීතයේ ඈත. ඒක බොහොම මේ ආදි ගනුදෙනු කරුවන්. එතන ඒක ගිනුමක්. ඒ පුද්ගලික ගිනුම. එතන ඒ ගිනුමෙට අපි ඒ ගිනුමෙන් ගන්නවා අපව දානවා. එතන අපි තැන්පත් කරන්නේ අපි හිතන දේවල්. ওই චේතනා තමයි තැන්පත් වෙන්නේ. චේතනාවෙන් කරන දේ තැන්පත් වෙන්නේ. චේතනාවම නෙවෙයි අපි හිතාමතා කියන දේවල්, කරන දේවල් සහ කල්පනා කිරීම වල කිසියම් ශක්තියක් අර චේතනා විසින් බලගන්නු සිතීම් වචන ආක්‍රියා වල ඒ කිසියම් ශක්තියක් අර ගිනුමේ තැන්පත් වෙනවා. ඒක තමයි කර්මය කියන්නේ. ඉතින් එතකොට මේ ධන ඍණ දෙපැත්තම වෙනවා. කුසල අකුසල දෙපැත්තම. මේ වැඩි වැඩියෙන් වැඩි වැඩියෙන් කෙනෙකු කෝපය තැන්පත් කරනවා නම් ඊර්ෂ්‍යාව, බිය වගේ දේවල්. මේවා නම් වැඩිපුර තැන්පත් කරන්නේ. එතකොට ඒ ගිනුම් පිරීලා යනවා. කෝපයේ ගිනුම පිරෙනවා. එතකොට මේ කෝපයටත් වෙනම ගිනුම් තියෙනවා. ඒවා පොදු ගිනුම්. පොදු ගිනුම තියෙනවා. එක එක හැඟීමට එක එක account එක තියෙනවා. ඒවා පෞද්ගලික නෑ. පෞද්ගලිකව තරහ ගන්න පුළුවන් කෙනෙකුට. හැබැයි ගත්තාම එයා කරන්නේ අර මේ පරිසරයේ තිබෙන විශ්වයේ තිබෙන ඒ කෝපේ පොදු ගිනුම තව තව පොහසත් කිරීම තමයි. ඒ ගිනුමෙන් ටිකක් අරගෙන ඒ ඒ බැංකුවෙන් පොඩි ණයක් ගන්නවා. කෝපේ අපි කෝප වෙනවා කියන්නේ ඒක තමයි. ඒ කෝප වෙන්න අවශ්‍ය අමුද්‍රව්‍යයක් පුංචි මොනවා හරි දෙයක් අපි ඒ ගිනුමෙන් ගන්නවා. ඒ විශ්ව කෝප ගිනුමෙන් තැන්පත්වෙන් අපි ගන්නවා. ඒ කෝපය නෙමෙයි ගන්නෙ. කෝප වෙන්න අත්‍යවශ්‍ය වෙන යමක් ගන්න. අරගෙන අපේ සිතවිලි හිතන විදිය මේවා එකතු වුණාම ඔන්න කෝපය අපේ ඇතුලේ ඇති වෙනවා. ඇතිවීම ගමන්ම වෙන්නේ අපි අර ගත්ත ඒට ණයයි පොලියයි දෙකම ගෙවනවා. අපි කෝප වුණු ගමන්ම ඒ බීජය අපි පැල කරගෙන ඒකේ අස්වැන්න ගත්තහම ඉතින් එයින් ශක්තිමත් වෙන්නේ මේ විශ්වීය කෝපයේ ගිනුම. විශ්වීය බියේ ගිනුම. විශ්වීය ප්‍රකෝපයේ ගිනුම. මෙහෙම ගිනුම් තියෙනවා. ඒ ගිනුම් තියෙනවා කියන්නේ මේක උපමාවක්. එහෙම නැත්නම් සංකේතාත්මක කතාවක්. ඒවා අහස දිහා බැලුවා බලලා කොහෙද තියෙන්නේ කියා හන්ට එපා. දැන් එහෙම මේ එක පැත්තකින් අපේ කර්ම ගිනුම සහ අනික් අතින් මේ පොදු ගිනුම. ඒතර පොදු ගිනුම් සහ කර්ම ගිනුම් කියලා ගිනුම් වර්ග දෙකක් තිබෙනවා. දැන් වැඩි වැඩියෙන් කෙනෙක් මේ කෙලෙස් සමගනම් ගනුදෙනු කරන්නේ. ඒතර තමන්ගේ කර්ම ගිනුමත් අකුසල ගිනුම ශක්තිමත් වෙනවා අකුසල ගිනුම වැඩි වෙනවා වැඩි වෙනවා වැඩි වෙනවා. මේ පැත්ත එහෙමයි එතකොට ඒක වර්තමානයේ දුකයි අනාගත වශයෙන් දුක් විඳින්න වෙනවා. ඊට වැඩිය භයානක කාරණය මේ මේ විශ්වය මේ පරිසරය සබා දහම අප ඒ අපේ හිතේ ඇතිවෙන හැඟීම් වලින් ආරෝපණය කරනවා. ඒ ආරෝපණය කරන්න ඕනෙ ටික ගන්නෙත් පරිසරයෙන් තමයි. අරගෙන ඒකට පොලිත් එක්ක අපි දෙනවා අපහු. එහෙමනේ ගනුදෙනුවක් කරන්නේ. පොලියත් එක්ක අපහු දෙනවා. මේ පොලියත් එක්ක ගෙවන්න ගෙවන්න වෙන්නේ මේ කෙලෙස් කියන දේවල් ඒ කෙලෙස් වල ශක්තිය එන්න එන්න වැඩි වෙනවා. කෙලෙස් තියෙන හිතේ තමයි. කෙලෙස් ඇති වෙන්නේ හිතක. ඒවා වෙන කොහෙවත් ඇති වෙන්නේ නැහැ. නිකන් පැපොල් ගහක, කෙහෙල් ගහක කෙලෙස් ඇති වෙන්නේ නැහැ. ඒවා කොහෙවත් ඇති වෙන්නේ නැහැ. නමුත් මේ කෙලෙස් ඇති කළ හැකි කිසියම් මූලික ශක්තියක් මේ විශ්වයේ තියෙනවා. සංසාරේ තියෙනවා. මේ ශක්තිය තමයි පොහසත් වෙන්නේ. ඒතර මෙතන ගිනුම් දෙකම පොහසත් වෙනවා. කෙනෙකුගේ අකුසල ගිනුමත් පොහසත් වෙනවා. ඒ සමගම මේ පොදු ගිනුමත් තර වෙනවා. වැඩෙනවා. මේ පරිසරය දැන් කුපිත වෙලා තියෙනවා. ඒ නිසා බොන වතුර ටිකත් කිපිලා තියෙනවා. ගන්න හුස්මත් කිපිලා කන කෑමත් කිපිලා අඳින ඇඳුමුත් කිපිලා මේ හැම දෙයකම හැම දෙයක්ම මේ පීඩණයට අහු වෙලා පීඩණයෙන් ආරෝපණය වෙලා තියෙනවා. ඉතින් පිස්සු හැදිලා කිව්වට වරදක් නෑ ඒක තමයි ඇත්ත වචනේ. මුළු පරිසරයේම උමතු වෙලා තියෙනවා. මේ භෞතික දේවල් වලට මතකයක් තියෙනවා. මේ මතකය අපේ මතකයට වඩා වෙනස්. හැබැයි අප පරිසරයට දෙන්නේ කුමක්ද? පරිසරයේ මතක තියාගෙන ඉන්නවා. මතක තියාගෙන ඉඳලා ආපහු දෙනවා. දුන්නු දේ තමයි ආපහු දෙන්නේ. ඒ නිසානේ දැන් ওই පිරිත් වතුර එහෙම වල බලයක් තියෙන අපි ඒ වතුරට යම් කිසි බලයක් දුන්නාම හොඳ ශක්තියක් ආශිර්වාද ශක්තියක් ඊළඟට ඒ ජලය කවුරු හරි පානය කළොත් ඔළුවේ ගාගත්තොත් අර ඒ ජලයට දුන්නු ශක්තිය ජලය ආපහු දෙනවා. යා මතක තියන් ඉඳලා ආපහු දෙනවා. ආපහු අපිට කියනවා වගේ. මතක තියාගන්න. මේ භෞතික හැම දෙයකටම ඒක තියෙනවා. ඒවා මතක තියන් ඉන්නවා. කාලයක් මතක තියන් ඉන්නවා. මතකයේ කියන හැඟීම අදහස් නෙවෙයි. මේ භෞතික දේවල් වලට අදහස් මතක තියාගන්න බෑ. නමුත් හැඟීම් මතක තියාගන්න පුළුවන්. මතක කියන්නේ හැඟීම් නිසා ඇති වෙනවා ඒ භෞතික වශයෙන් විපර්යාසයක්. වතුරෙත් වෙනවා කන කෑමවල බෙහෙත්වල ගන්න හුස්මේ අඳින ඇඳුම් පැළඳුම් වල නිදා ගන්න ඇඳේ වටපිට තියෙන බිත්තිවල ගහකොළවල මේ හැම දෙයකම ඒ ව්‍යුහාත්මක භෞතික වෙනසක් වෙනවා. ඒක තමයි මතක තියෙනවා කියන්නේ මොලේත් මතක තියෙනවා කියන්නේ භෞතික වෙනසක් වෙනවා කියන එකනේ රසායන විද්‍යුත් නිව්‍රෝන ඉතින් එහෙම දැන් මේ පරිසරය මතක තියන් ඉන්නේ තරහ වැඩිපුර ගැටීම ද්වේෂය බය දුක දුම්නස මොකද මේවා තමයි අපි වැඩි වැඩියෙන් තැන්පත් කරන්නේ මේවා තමයි ආපහු අපිට එන්නේ. දැන් මේ ප්‍රබල හේතුවක් හිතවතුනි මේ කාලේ සමාධි භාවනාව වෙනදා වගේ ගැඹුරට කරන්න බැරි වීමටත් ඒ සමාධිය වැඩි වෙලාවක් අල්ලාගෙන ඉන්න බැරි වෙන්නත් මේක ප්‍රබල හේතුවක් බොහෝ දෙනෙක් අහනෝනේ ඇයි වෙනදා වගේ සමාධිය තියෙන් තියෙන් නැති වෙන්න ප්‍රබල ප්‍රධානම හේතුව තමයි මේ පරිසරය හිතකර පරිසරයක් නෙවෙයි. ඒ වුණාට සමාධි භාවනාව අතාරින්න එපා. කොහොම හරි ඒක එල්ලිලා ඉන්න. එල්ලිලා ඉන්න. එය අපිට තියෙන එක ප්‍රබල රැකවරණයක්. ප්‍රධානම රැකවරණයක් එක. ඒ රැකවරණිය නැති කෝටි ගාණක් මිනිස්සු ඒ රැකවරණේ නෑ. ඒක ලබා ගත්තේ නෑ. හැබැයි දැන් ගන්න ප්‍රමාදයි. දැන් මේ කාලේ හරි අමාරුයි සමතයක් පටන් ගන්න කෙනෙකුට. මේ සියලු වේග ආවේග කම්පන ප්‍රකම්පනත් සමග හිත මේ එක මොහොතකට හරි එක තැනක තියාගන්නවා කියන කාරණේ ලේසි නෑ දැන්. මේ කවුරු හරි කලින් පටන් ගත්තා නම් ලොකු දෙයක්. නමුත් මේ කියන්න හදන්නේ විපස්සනාවට හොඳම කාලෙමයි. හොඳම කාලෙ. මොකද මේ සංසාරේ Tamange සැබෑව මේ විදිහට පිටපොත්ත ගලවලා ටිකක් හරි ගලවලා පෙන්වන්නේ නෑ සාම. තව ලස්සන කරලානේ පෙන්වන. දැන් පෙන්වනවා මෙන්න මගේ හැටි. මගෙත් එක්ක ඉන්න කැමැතිද? අපි තාමත් කැමැති කියනවනම් කියන්ට බණක් නැහැ. ආයි කියන්ට බණක් නැහැ. අපි හිතනවා නම් තාමත් හොඳයි. මේක හරි පැත්ත හැරෙයි. ආපහු කවුරු හරි මේ කොට්ට උරේ අනිත් පැත්ත හරවලා දෙයි. කලින් ඔළුව තියන් හිටිය පැත්ත. ඒ මල් යහනාව, මේ කටු යහනාව පොඩි වැරදීමක් නෑ. වැරදීම තමයි මල් යහනාව. ඒ තමයි වැරදීම. මේ තමයි නිවැරදි தත්ත්වය, ඇත්ත தත්ත්වය. මේ සියලු කාරණා වලින් හිතවතුනි අපි ඇති කරගන්න ඕනේ කලකිරීමක්. දැන් කලකිරීම එනවා කොහොමද? පාලකයන් ගැන කලකිරෙනවා, ඡන්දදායකයන් ගැන කලකිරෙනවා, පූජ්‍ය පක්ෂය ගැන කලකිරෙනවා, අධ්‍යාපන ක්‍රමයේ ගැන කලකිරෙනවා. මේ කලකිරීම ඇවිල්ලානේ තියෙන උපරිම වශයෙන් හැම දෙයක්ම කලකිරිලා. මේක තමයි ඊළඟ ප්‍රශ්නේ. මේ හැම දෙයක්ම කලකිරිල්ල තියෙන බොන වතුර ටිකත් කලකිරිල්ල. ගන්න හුස්ම ටිකත් කලකිරිල්ල. ඒ වගේ අර වෙනද තිබිච්ච රහයි, ජවයයි, ශක්තියයි නැහැ. ඒවට නෙමෙයි කලකිරෙන්න ඒ කිසි දෙයකට නෙමෙයි. මේ රැවටීමට කලකිරෙන්න ඕනේ. රැවටීමට. රැවටීමට කලකිරෙන්නේ නැති තාක්කල් අපි රැවටෙනවා. මේ මෙහෙම සංසාරයකටනේ රැවටුනේ. මෙහෙම සංසාරයකනේ අපි හැමදෑම ඉන්ට ප්‍රාර්ථනා කළේ. අදත් හෙටත් කවදත්. මොනතරම් රැවටීමක්ද මොනතරම් මුලාවක්ද අන්න ඒ රැවටීම ගැන කලකිරෙන්න ඕනේ. ඒ අපි හිතලා කරගන්න ඕන දෙයක්. ඉබේට වෙන්නේ ඒ කලකිරීම. ඉබේට කලකිරින්නේ මිනිස්සු ගැන. ඉබේට කලකිරෙන්නේ සිස්ටම් එකක් ගැන. ඉබේට කලකිරෙන්නේ දෙයක් ගැන. නමුත් ඇත්තටම නම් කලකිරෙන්න ඕනේ මේ රැවටීම ගැන. මේ පිට පොත්තට රැවටීම ගැන. ඒ හිතාමතා කරගන්න ඕන දෙයක්. සොයා බලා විමසීමෙන්ම ඇති කරගත යුතු කලකිරීම. ඒ නිසා තමයි මේ කලකිරීම හැරවුම් ලක්ෂයක් විදිහට මේ විපස්සනා මාර්ගයේදී අවධාරණය කරන්නේ නිබ්බිදා. ඒ තමයි හැරවුම් ලක්ෂය. ඒ හැර ඒ එහෙම හැරෙන්නේ මේ කෙනෙක් ගැන කලකිරිලා නෙමෙයි. කෙනෙක් ගැන කලකිරුණට අර මූදට යන ගංගාව ඇත්කුණ ඒ ගඟ වෙන කොහෙටවත් හැරෙන්නේ වෙන කොහාටවත් හැරෙන්නේ මූදටම තමයි යන්නේ. දෙයක් ගැන කලකිරුණට වැඩක් නැහැ. ඒවා ඉබේට ඇති වෙන හැඟීම්. ඒවා ටික කාලෙකින් නැති වෙලා යනවා. ওই පැහැදීමයි කලකිරීමයි දෙක කාසිය දෙපැත්ත වගේ බොහොම తాවකාලිකයි කලකිරුණාම පැහැදීම මතක නැහැ පැහැදුනහම කලකිරීම මතක නැහැ හැබැයි මේ රැවටීම ගැන පැහැදීමටයි කලකිරීමටයි දෙකටම අපි රැවටුණා කියන කාරණය වැටහෙන්න වැටෙන්න අන්න රැවටීම ගැන කලකිරීමක් ඇති වෙනවා. හදාගන්න තියෙන්නේ එතන. වෙන කොහෙවත් නෙමෙයි හදාගන්න තියෙන්නේ එතන. එතන හදාගන්න නැතුව වෙන මොනවා හදන්න හැදුවත් මොනවා වෙනස් කරන්න හැදුවත් මේ සංසාරේ නැමැති දාම් ක්‍රීඩාවේ අප හැමදෙනාම ඉත්තන් පමණයි. ඉත්තන් පමණයි කවදාවත් රජ වෙන්න නොලැබෙන. ඉත්තන් පමණයි. කවුද අදින්නේ අපි දන්නේ. දන්නේ නැහැ. වැදගත් කාරණයක් මේ පරිසරයේ පිස්සු හැදිලා පරිසරයට පිස්සු කියන එක අමතක කරන්න එපා. එතකොට මේක වියරු වැටුණු පරිසරයක අපි මොනතරම් සිහියෙන් ඉන්න ඕනේද? මේ වතුර ටිකට ආශිර්වාද කරලා වතුර බොන්න. ඒ වතුර බොනකොට තිබහට වතුර ටිකක් බොනකොට මේ ප්‍රශ්න ඔළුවේ තියන් බොන්න එපා. ප්‍රශ්නයි, ද්වේෂයයි ඒවා මේවා තියන්න එපා. සතුටින් මේ වතුර ටික අගේ කරන්න. මගේ තිබහ නැති කරන. ඔබට බොහොම ස්තුතියි. මේ වතුර අගේ කරන්න. ඒකෙන් මේ වතුරේ තියෙනවා නම් මොනවා හරි විෂක් විෂක් කියන්නේ භෞතික විෂක් නෙවෙයි මානසික හැඟීම් නිසා පරිසරයෙන් ඇතිවෙච්ච විෂක් අපිට ඒව නිෂ්ක්‍රීය කරන්න පුළුවන්. කරන්න පුළුවන් වෙන්නේ හොඳ කුසල් සිතකින් ඒ වතුර ටික දිහා බැලුවොත් ඒ ස්පර්ශ කළොත් ඒ පානය කළොත් පමණයි. කෑම කන අපටත් තියෙන කුසල් සිතකින්ම කෑම කනට. ප්‍රශ්න ඔළුවේ තියාගෙන, ද්වේෂය ඔළුවේ තියාගෙන ඒවා කතා කර කර නොවේ. හුස්ම ගන්නකොටත් එහෙම කරන්න. ඉතින් හුස්ම ගන්න හැම වෙලෙමනේ. ද්වේෂය නම් ආස්වාස කරන්න එපා. හිතවතුනි, ඒ ආස්වාස කිරීමේ විපාක තමයි අපි මේ විඳින්නේ. ඒක විපාක විඳින්නේ ආශ්වාස කළ කෙනා මිස හුස්ම නෙවෙයි. හුස්ම නෙමේ විපාක විඳින්නේ ඒ ද්වේෂය ආශ්වාස කළ කෙනාට. ඒතර මේ මොහොත හරිම තීරණාත්මකයි. මේ පරිසරයට වඩාත් වඩාත් සෞම්‍ය බව අත්‍යවශ්‍යම කාලයක්. ආදරය වඩාත් අවශ්‍ය කාලයක්. මෛත්‍රිය වඩාත් අවශ්‍ය කාලයක්. කරුණාව මෙපමණ අවශ්‍ය වුණු කාලයක් තවත් නැ මේ විශ්වයටම. එහෙම නැත්තම් හිතවතුනි අපිට බොන්ට බැරි තරමට ඒ ජලය දවසක් ඒ මේ වතුර බොන්ට බෑ දීපු ගමන් විස වෙන. ඊට කලින් ඊට කලින් අපි මේ අවබෝධය ඇති කරගෙන ඒ මොහොතින් මොහොත වතුර ටිකක් බොන විට තේ ටිකක් බොන විට වතුර රත් කරන විට කෑම උයන විට කෑම කඩෙන් ගන්න විට කාටවත් බනින්න එපා. බැලලා වැඩක් නෑ. ඒ බනින්න බනින්න වෙන්නේ මේවා විෂ වෙන එක. අපිම මිලේට ගන්න කෑම අපි කණ්ඩායි අපේ දරුවන්ට දෙන්නයි දෙමව්පියන්ට දෙන්නයි යාළුවන් අපි ඒව විෂ කරලා ගන්න. බැන්නට කවුරුවත් හැදෙන්නේ නැහැ. එහෙමනම් වෙලාට හැදිලා. මේ මිනිස්සු නිකන් කිඹුල් වගේ, කිඹුල්හන් වගේ. කොච්චර ගැහුවට රිදෙන්නේ බැන්නට වැඩක් නැහැ. අපේ සංසාරේ අපි අපායක් කරගන්නවා විතරයි. මේ කාරණා දෙක ගැන නැවතත් අවධාරණය කරනවා. මේ කාලේ සමාධිය වැඩි වඩන්ට බැරි වීම පෞද්ගලික ගැටලුවක් කරගන්න එපා. ඒ සමාධිය ස්ථාවර කරගන්න බැරිකම. ඊළඟට විපස්සනාවට හොඳම කාලය. මේ ඇත්ත තේරුම් ගන්න. මෙන්න අපි ඉන්න හදන සංසාරේ හැටි. මේක වරදක් නෙවෙයි. මේක තමයි ඇත්ත. මේ ආයි නිවැරදි වුණාම මේ තත්ති නෑ. නිවැරදි වීමක් නෑ. සංසාරේ අපි හිතනට වැඩිය දරුණුයි. මීට වඩා දරුණුයි. මේ දරුණු බවින් උමතුණු පරිසරයට අපි ආශිර්වාදයක් වෙනවා. අපි ආලෝකයක් වෙමු මේ අන්ධකාර වර්තමානයේ. ඒ කුසල චිත්‍රයත් සමග අප ටික වේලාවකට භාවනානියෝගී වෙමු. අපේම සිටිවිලි මොනතත් ආකූල ව්‍යාකූලද කවදාවත් හිතුවේ නැති දේවල් හිතෙනවද මේවා කොහෙන් එනවද කොහාට යනවද අපිටම හොයාගන්න බැරි බව අත්දැකීමෙන්ම අවබෝධ කරගන්න අපි ටික වෙලාවක් අපේම හිත දිහා අවධානයෙන් බලාගෙන ඉන්න ඕනේ. වර්තමාන රටේ தත්ත්වය ගැනම හිතෙන්ද ඉඩාරින්න ඒ පිළිබඳ ඇහුණු දේ ඒ පිළිබඳ දුටු දේ මේ ඒවම මතක් වෙන්න ඉඩ අරින්න ඒ දේවල් හිතෙන විට සහ මතක් වන විට මොන විදිහේ හැඟීම්ද එන්නේ මොනවද කරන්න හිතෙන්නේ මොනතරම් දුරට මේ සිටිවිලි හා හැඟීම් කිලිටි වෙලාද දූෂණය වෙලාද අපේ බව අපේ සිත් හරහා ගමන් කරන චිත්ත වේග තුලින් හඳුනා ගනිමු මේ කිසිදු චිත්ත වේගයක් අපට අයිති නැති බව එන්නේ අප තුලින් නොවේ නොදන්නා තැනකින් නොදන්නා තැනකට පාවී යන වලාකුලක් මේ මොහොතේ අපහරහා ගමන් කරනවා විශ්වීය ගිනුමින් උපදින මේ කිලිටි අදහස් හා කෙලෙස් අපේ පෞද්ගලික ගිනුම් වලට බැර කරගන්න නැතිව පෞද්ගලික ගිනුම් වල තැන්පත් කරගන්න නැතිව ඇවිත් යන්න දෙන්න. තමන්ගේ කරගන්න නැතිව මේ කිසිදු වසක විසක අයිතිකරුවෙකු නොවි හිමිකරුවෙකු නොවි ඉන්න බැරිද මේ කිසිවක් අයිති කරගත්තේ නැද්ද? ඒ අයිති කරගන්න නැති මොහොතට සසර නවතිනවා. තවදුරටත් සසරේ ගනුදෙනු කරුවෙකු නොවේ. අවශ්‍ය නම් දිගින් දිගටම සංසාරේ හොඳ ගනුදෙනු කරුවෙක් විදිහට හොඳ කියන්නේ සදාකාලික ගනුදෙනු කරුවෙක් විදිහට ඉන්නත් පුළුවනි අවශ්‍ය නම් නොවි ඉන්නත් පුළුවන් දෙකම තියෙන්නේ අපේ අතේ සංසාරයේ අතේ නෙවෙයි මේ කාලේ සංසාරේ කියනවා පුළුවන් නම් මගේ ගනුදෙනු කරුවෙකු නොවි ඉන්න මේ දෙන අන්තිම අවස්ථාව කියා මේ හැඟීම ප්‍රායෝගිකව කළ හැකි බව අත්දැකීමින් ඒ වෙනුවෙන් මීට වඩා තීරණාත්මක කැපකිරීමක් කිරීමේ ප්‍රබල අධිතනින් අද විදසුනට නිදසුනක් වැඩසටහනින් අපි සමුගනිමු සෑම දිනාටම සිතක්ම වේවා සැනසෙල්ලක්ම වේවා ශාන්තියක්ම වේවා